ශිරෝමි මහත්මිය තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ආනාපාන සති භාවනාව කරනකොට ස්වාමීන් වහන්ස දැන් පැය භාගයක් විනාඩි 45ක් වගේ කාලයක් තුල කරනකොට ස්වාමීන් වහන්ස මේ දැන් අර කාය පස්සද්ධිය චිත්ත පස්සද්ධිය කියලා අර තත්වයක් ඒක ස්වාමීන් වහන්සේ එතන සමාධි තත්වයක් නෙමෙයි නේද ස්වාමීන් වහන්සේ? පස්සද්ධිය කියන්නේ සමාධියම නෙමෙයි සමාධිය නිසා ඇති වෙන තත්වයක් වෙන්න පුළුවන්. එතකොට ප්‍රීතිය ආදිය නිසාත් පස්සද්ධිය ඇති වෙනවා. පීති මනස කායෝ පස්සම්මතේ. ප්‍රීතිය ඇති වෙනකොට කය සැහැල්ලු වෙනවා. ඒ නිසා ඒක සමාධි තත්වයක්ම කියලා කියන්න බෑ. ප්‍රීතිය හෝ සමාධිය හෝ ප්‍රඥාව ඒ ඒ කරුණු නිසා ඊළඟට සිහිය ඒ කරුණු නිසා අර தත්ත්වය ගොඩනගෙන්න පුළුවන්. පැහැදිලි වුණාද ඒක? සමාධි තත්ත්වයක් කියලා අපිට ඒක තේරෙන්න පස්සද්ධිය වෙනයි සමාධිය වෙනයි. සමාධිය කියලා කියන්නේ ඒකාග්‍රතාවයනේ. ඒක වෙන ධර්මයක්. පස්සද්ධිය වෙනත් ධර්මයක්. එතකොට සමාධිය නිසා පස්සද්ධිය ඇති වෙන්න පුළුවන්. තවත් හේතු නිසා පස්සද්ධිය ඇති වෙන්න පුළුවන්. පස්සද්ධිය සමාධිය කියන්නේ එකක් නෙමෙයි ධර්ම දෙකක්. නෙමෙයි දෙකක්. සමිනස් අපි දැන් ඒ කියන්නේ දැන් මේ සහැල්ලු බව ඇති වෙලා ඒ කයේ පීඩාව දැනීමත් නැති වෙලා සිතේ සහැල්ලුවත් ඇති වෙලා යම්කිසි අර සමත තත්වයක ඉන්නවා ස්වාමීන් වහන්සේ එතකොට මේ එතන සමාධියක් තියෙනවා කියලා අපිට එතන යම් සමාධියක් තියෙන සමාධියක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ தত্ত্বය ඊට පස්සේ අපිට විදර්ශනාවට යොමු වෙනවා. කොහොමද එතනින් කොහොමද ස්වාමීන් වහන්සේ එතන යහට අපි භාවනාව සිදු කරන්නේ ස්වාමීන් වහන්සේ? තමන්ට සමතේ නම් කරන්න ඕනේ. එතනින් එහාට චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්නට පාදක කරගත්තු කමඨහනම දිගට දිගට වඩන්න ඕන. ආනාපාන සතිය නම් ඒක නාසිකාග්‍රේ හෝ තොලාග හෝ අර හුස්ම වදින තැනම අවධානය යොමු කරගෙන ඒකම ඒකම යලි යලි සිහි කරන්න උත්සාහ කරන්න ඕන. එතකොට අපි විදර්ශනාවට නැති වෙලක් නැති වෙලක් තර දැන් ඉතින් නැති වුණා කියලා හරියන්නේ යලි යලි හොයාගෙන ඒකම අරමුණු කරන්න ඕන සමතය නම් කරන්නේ. එතකොට අපි විදර්ශනාවට යනවා නම් ඒක පස්සේ එල්ලෙල්ල ඉන්න ඕනේ. ඒක නොදැනී ගියාට පස්සේ දැනෙන අරමුණක් එක්ක ඉස්සරහට යන්න පුළුවන්. ඒ දැනෙන දැනෙන අරමුණෙහි පරමාර්ථ වශයෙන් බෙදා බැලීම, හේතුඵල වශයෙන් විමසා බැලීම, ත්‍රිලක්ෂණ වශයෙන් විමසා බැලීම, චතුරාර්ය සත්‍ය වශයෙන් විමසා බැලීම තමයි විදර්ශනා කියලා කියන්නේ. ඒ ක්‍රම හතරට විමස විමසා බලනවා.